අපි හිතාන ඉන්නේ යාළඟ පාලනයක් තියෙනවා කියලා තමයි මේ මනුස්සයා මුහුණදී අවරෝල බලන්නේ වයින් දානකොට වයින්නවා කියලා ප්‍රතික්ෂන් දුන්නා පායන්න පටන් ගත්තා මේ මනුස්සයාට පයින්. බැලලා වැඩන්නේ මේ මනුස්සයත් කරන්නේ අර න්‍යාය ධර්මිකට අනුව සලකලාවලා කියනවා මිස එලා පාලනයක් නැහැ. ආන් මේ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන වගේ මූල ස්වභාව ලක්ෂණ භාව ලක්ෂණ දැකලා ඒ අනුව ඒ වචන වලින් ආස්වාද ප්‍රසවාස වෙනස් කරන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා මේව වැඩ කරන්නේ න්‍යාය ධර්ම වල අනුව. චිත්ත නියාම සහ උතු නියාම කියන නියාම දෙකට අපි මේක කරන්න ඕනේ කරනවා මේක මගේ මේක මම කරනවා කියලා අල්ලන්න ගිය ගම මේ ස්වභාවික දේ මම මාගේ කියන්න ගිය ගමන් ඒක මං කියන දේ නාහන හැම වෙලාවකම බලාපොරොත්තු සුන්වීමක් ඇති වෙනවා. චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඉතින් අවසානයේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තටමඬ තටමඬ වෙහෙස වෙන්න වෙන්න පාලනය කරන්න හදන්න හදන්න චිත්ත පීඩාවක් එහෙම නැත්නම් නිෂේධන ශක්තියක් බලාපොරොත්තු සුන්වීමක් සිදු වෙනවා. ඒ උනක් කද්දාකත් අතාරින්න. හිතනවා මේක පුළුවන් වෙයි කියලා. නමුත් ඒක නෑ කියන්න සාරිපුත්‍ර සාන්ත මෙතන වෙනවා බාහිරේ පට ව්‍යාපෝතේදී බලන්න ඒ වගේ න්‍යාය ධර්මයක් තියෙනවා ඒ න්‍යාය ධර්මය දැනගන්න පුළුවන් වෙයි යම් ප්‍රමාණයකට නමුත් කවදාකත් ඒක පාලනය කිරීමේ ශක්තිය තමයි නෑ ඒ මොකද ඒවා අනිච්චයි දුක්ඛයි අනාත්මයි. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ ඒකමයි ශුද්‍ර මට්ටමින් මේක ඇතුලේ සිදුවෙන්නේ කරුණා කරලා. මේක මම කරනවා කියන නිසා ආස්වාද ප්‍රසවාස කරන්න යන්න එපා. ඉබේ සිද්ධ වෙන හුස්ම දිහා අර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කෙනෙක් ආකාශ වස්තු නිරීක්ෂණය කරන්න වාගේ බාහිර දෙයක් විදිහට බලන්න. අනේ ඒ කෘත්‍යය තමයි සතියෙන් කරලා දෙන්නේ. තමන්ම හුස්ම ගන්නවා, තමන්ම නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ බබාගේ භාෂාවෙන් නෙමෙයි කතා කරන්නේ, වැඩි හිටියගේ භාෂාවෙන් කතා කරනවා. මට තදකමක් වැටුණා, උණුසුමක් වැටුණා, කම්පනයක් වැටුණා, චංචලයක් වැටුණා කියලා. ඉව්ව වෙන් වෙන් වශයෙන් කියන්න පටන් ගන්නකොට අර අපි විපස්සනා කියන නොකිය ගමන ඇතුළට හැරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක විශ්වාසයක් ඇති වෙන්න නම් මේක පිළිබඳව මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පෙන්වන ආර්යයන් වහන්සේලා පෙන්වන සත්‍ය සත්‍ය වශයෙන් දකින්න නම් මේක එක සැරයක් දකලා නැත කරන්න එපයි කියනවා හිතට ඇති වෙනකම් ආස්වාස ප්‍රස්වාස ලක්ෂ කෝටි වාරයක් පෙන්වන්නේ කියලා කියනවා. පෙන්ලා බලන්න කියනවා මොනවද මේකේ දකින්න බැරි දෙයක් තියෙන්නේ. තියෙනවද යම් කිසි දෙයක් මේකේ ආත්මය කියලා ගන්න දෙයක්. ජීවයක් කියලා ගන්න දෙයක්. හරපද්ධතියක් තියෙනවද? ඒකේ විඳින්නෙක් ඉන්නවද? විධායකයෙක් ඉන්නවද? අදිෂ්ඨාන කරන කෙනෙක් ඉන්නවද? මොකක්වත් නැහැ. නොබලනා තාක්කල් අවිද්‍යාව වැඩ කරනවා. භාග දැනුමක් තියෙන තාක්කල් අපි හිතනවා මට මේක හරියට කරගන්න බැරි වෙච්ච නිසා නැත්තම් මෙහෙම කෙරුවා නම් හරියයි කියලා. කිසිම දෙයක් අපිට කරන්න දෙයක් නැහැ හරියට කියනවනම් කලින් හදපු චිත්‍රපටියක් බලනවා වගේ තමයි මේක ඉතුරු වෙන්නේ. අපිට සංස්කරණය කිරීමේ ශක්තියක් නැහැ. අපි හිතනවා නම් සිද්ධියෙන් සිද්ධියෙන් එහාට අපිට මේක පාලනය කිරීමේ ශක්තියක් තියෙනවයි කියලා ඒක තමයි අපි ආත්මය කරගන්නේ අන්තිමට. ඒක පැත්තක දාලා මේක ධාතු මනසිකාර වශයෙන් නාම රූප වශයෙන් බලන පැත්තට යනකොට චේතනා අයින් කරන්න කියන්නේ ඒකයි. ආයාසයෙන් හුස්ම ගන්න එපා. පේන්නේ නැත්තම් හුස්ම එලවලා බලන්න යන්න එපා. ස්වභාව චේතනාවෙන් තොරව හුස්ම වැටෙන්න අරින්න කියන. ඒ නිසා සරුවචනාංශේ තෝරලා තියෙන්නේ අචේතනික සචේතනික කියන නැත්නම් ඉච්ඡානුක අනිච්ඡානුක කියන පේශීන් දෙකෙන්ම ක්‍රියාත්මක වෙන වැඩක්. ආස්වාස ප්‍රසවාස කියලා කියන්නේ නින්දෙදිත් වෙන වැඩක්. ඒ විතරක් නෙවෙයි ඕනේ නම් හයියෙන් හුස්ම ගන්නත් පුළුවන් වැඩක්. ඒ නිසා පරීක්ෂණයේ සඳහා බොහෝම වටිනවා ආස්වාස ප්‍රසවාසය. ඊටට වෙනස් ගතියක් තියෙන සක්මනේදී චේතනාව වැඩ කරනවා. ඒ නිසා ආරම්භයේදී සක්මනේදී අපි චේතනාපූර්වක වම දක්න ක්‍රියාත්මක කරන ගියාට මේකෙත් මේ හැපෙන හැටියෙන් මේ උණුසුමක්ද සිසිලසක්ද මොන විදියේ චංචලයක්ද කම්පනයක්ද ස්පර්ශයක්ද වැටෙන්නේ කියලා බලාගෙන යනකොට ඉබේම තමයි තේරෙන්න පටන් ගන්නවා මේක රූකඩේ වගේ යන්න පටන් ගන්නවා. නමුත් මේ රූකඩේ වගේ ස්වභාවික වේගයේ යනකොට අපිට කරන්න තියෙන්නේ වඩාම ප්‍රකට හැපීම, වඩාම ප්‍රකට දැනීම මේ ධාතු වශයෙන් ඩිකෝඩ් කරලා බලනවා කියලා කියන්නේ. ඒ වගේ බලන්න පටන් අරගත්තොත් ඒ වෙනකොටත් ආයාසයෙන් ඇවිදින ගතිය නැති වෙලා තියෙනවා. කියන්නේ චේතනා නැති වෙලා තියෙනවා. එතකොට අනුන්ගේ දෙයක් කරනවා වගේ බලන යනකොට අර පරියන්කේදී වගේම ඒකෙත් ඇති වෙන ඕනම ගැටීමක් ඇති වෙන ඕනම වින්දනයක් හැම එකක්ම ධාතු වශයෙන් මිස වින කියන්න ක්‍රමයක් ඇත්තේ නෑ ධාතු වශයෙන් ඇර ධාතු වලට දාන්න ගත්තාම මේ පටවිදාපෝ තේජෝ වායෝ වලින් හැර වෙන මොනක්වත් ඇත්තේ නෑ ඒ නිසා සමහර විටක සක්මනේ කරනකොටත් අය රූකඩයක් වගේ ඇවිදිනකොටමත් තේරෙනවා මේක නිකන් මේ දර කඩක් නැත්තම් රෝබෝ කෙනෙක් එහෙම නැත්තම් වයින් කරපු බොනික්ෙක් වශයෙන් මිස මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ වශයෙන් මිස මේකේ කළ හැක්කක් කළ යුත්තක් නැහැ ඒ විතරක් නෙවෙයි ඒ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා රූකඩයක් වශයෙන් යනොත් එන සක්මන හොඳට කියනවා ආයාසයෙන් කරනවට වැඩිය බලන ඉන්න ගතියත් හොඳට වැඩි. ඒ වගේම එදිනදා වැඩ කරනකොටත් තමන් පුද්ගලිකව තමන්ගේ වැඩ නිස්සද්ද භාවය කරනකොට ඒ වැඩේ හොඳට සතියෙන් කරනකොට ඒකට බැහැගත්තා වගේ ගතියක් දැනෙනවා. දැනෙන වෙලාවදී පේනවා මේ කරන්නෙක් නෑ නිරීක්ෂකයෙක් පමණයි ඉතුරු වෙන්නේ. ඒකෙදි තියෙන ආස්වාස් ප්‍රස්වාසය වගේ වම දකුණ කරන්න වගේ මේ ගැටුම මේ හැපීම මේ ස්පර්ශය මේ වේදනාව දිහා හොඳට බලන් හිටියොත් ඊට පස්සේ අර ඉඳ ගන්න ඕනේ කමක් නැහැ. ඉඳගන්නේ මොකටද? අර ඩ්‍රයිවිං ලයිසන් ගන්නකොට ඉස්සල්ලාම ඉතින් වාහනේ පුරුදු කරන කාලේ දෙනක නැත්නම්ක පාළු පැත්තකට ගිහිලා පුරුදු කරන්නේ ඒ මේ අනතුරු අඩු කරගන්නයි. සෙනගින් තංගලේ පුරුදු වෙන්න බෑ. උඹ මේ හිමීර තමයි පුරුදු වෙන්නේ. වගේ පරියංගයට ගිහිල්ලා රූප බැලීම සද්ද ඇහිම අමතක කරලා චේතන නැතුව ආස්වාස ප්‍රසවාසයේම මේ ස්පර්ශයකට ආ වූ ධාතු ගුණ තේරුම් ගන්න පටන් ගත්තොත් ඒ කොච්චර ධාතු දඟලුවත් ඒවා වෙන්කොට හඳුනා ගැනීම ගතිය හිතේ තියෙන බව දැනගත්තොත් සක්මණට ගියාට පස්සේ රූප බලමින් ශබ්ද අහමින් චේතනා සහිතව තියේදී ඔක්කොම කීකරු කරලා සක්මණේදී අර වගේම දැක් ගන්න පුළුවන් ඊට පස්සේ එදිනදා වැඩවලදී තද බල චේතනා තියෙනවා කාල සීමාවල් තියෙනවා අනුන් එක දේශපාලන සමාජික සම්බන්ධතා තියෙනවා මේ තියේදී මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ආවොත් තියෙන ධාතු කොටස් විතරයි ඒක නිසා සරුවචනාංශේ සතිපට්ඨාන සූත්‍රයේදී උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා වැසිකිළියට ගිහිල්ලා වාඩි වෙලා වැසිකිලි කරනකොටත් කැසිකිලි කරනකොටත් ඒ දැනෙන දැනීම අර ආස්වාද ප්‍රස්වාසයේ දැනෙන ධාතු හතර මිස වෙන මොකක්වත් නැහැ. ඒක නිසා නිවන් දකින්න ගඳ කිලියටම යන්න ඕනේ නැහැ වැසිකිළියට ගියත් ඇති. ගඳ කිලිය කියන්නේ බුදුහාමර වැඩ ඉන්න ස්ථානෙදී උඟ දෙනෙක් හිතනවා එතන තියෙන්නේ නිවන කියලා. මොන් සරුවත් යනස කියන කොතන හිටියත් ධාතු වශයෙන් වෙන් කළ බලන්න පටන් ගත්තට පස්සේ ඒකකුත් කියාගේ. බලන්න පටන් ගත්තට පස්සේ ඒක නොබල ඉන්නම බෑ. ඒක පටන් ගන්න ගන්න තමයි අමාරු. ඊට පස්සේ හැම දෙයක්ම පේන්න පටන් අරගන්නේ විශේෂයෙන්ම සම්මිය දෘෂ්ටිකයට පේන්න පටන් ගන්න මේ සෑම ගැටීමක් තුළම ක්‍රියාත්මක ධාතු අතර පමණයි. ඒකටම අවධානය යොමු කරනකොට හිත විශාල ආරක්ෂාවක් තියෙනවා. මොකද ධාතු වශයෙන් දැක්කොත් තණ්හාව ඇති වෙන්නේ ධාතු වශයෙන් දැක්කොත් ගැටීම ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්න දෙයක් නෑ. එහෙනම් එළිය අකුණු ගහනකොටත් අපි තරහ වෙන්න එපායි. වහින කොටත් තරහ වෙන්න එපා. හුලං හමන කොටත් තරහ වෙන්න ඕනේ නෑ. ඒව හේතුඵල ධර්මනෝ සිද්ධ වෙනවා. අපිට ගැටීමක් හෝ තරහක දුකයි. ඉතින් මොකද කරන්නේ? සුනාමි ඇවිල්ලා බර ගන්නම මලයි. ඉතින් මොකද කරන්නේ? කාට දොස් කියන්නේ? කාට දෙස් දෙන්නේ? ඒ වගේ ඇතුළත වායු ධාරාවක් කිපිලා ආවත්, කැසක් බිසක් ආවත් කවුරක්වත් ගණන් ගන්නෑ. මොකද දන්නේ මේ කිපුනොත් ඒ ධාතු ගුණ විතරයි. ඒ කවුරු හරි කේන්ති ගියා කියලා නතර කරන්නේ නැහැ. ඒ හැටි එතකොට තේරෙන්නේ මොකද මේ භාව ලක්ෂණ. මේ ස්වභාව ලක්ෂණ. භාව ලක්ෂණ කියලකට එයා කිසි කෙනෙකුට වග වෙන්නේ හේතුඵල ධර්මතාවයකට යන්නේ. හැබැයි මගේ ආධ්‍යාත්මික දේ දැකගන්න මට වෙන කෙනෙකුට වැඩි අවස්ථාවක් තියෙනවා. අනික කෙනෙකුට මගේ ඇඟට ඇතුළට ගිහිල්ලා වින්දනය ලබන්න බෑ. ඒක හොඳට දකින්න නම් බාහිරේ කාලගුණ විද්‍යාඥයෙක් බලන විදියට වගේ ධාතුත් එක්ක තමන්ගේ ධාතු. ඒතකොට තේන පණගෙන මේ හදපු චිත්‍රපටියක් බලන එක විතරයි මට තියෙන්නේ. මේක සංස්කරණය කරන්න ඉඩක් නැහැ. මේක දිගට යන ධාරාවක් මිසක් ඒකට කනගාටු වෙනවා නම් කනගාටු වෙලා ඉසాత බැඳගෙන අඩන්න පුළුවන්. නමුත් ඒකෙන් මේ චිත්‍රපටියට වෙනසක් වෙන්නේ නැහැ. මේකන ආඩම්බරලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඒත් මේකට වෙන්නේ නැහැ. මේක වැඩ කරන්නේ හුදු මේ භෞතික විද්‍යාව කර කරා. ධාතු වර්ගයක් වැඩ කරන්නේ කියලා ක්‍රමයෙන් ක්‍රමයෙන් නිබ්බිදාවක් ඇති වෙන පටන් අර ගන්නවා. මේකට සැලෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ වෙන වෙන අවස්ථාවේ ධාතු වශයෙන් බලන්න පුළුවන් නම් සම්පූර්ණ ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට එදිනදා වැඩ කරනකොට උදේ ඇත් එක අරපු තැන ඉඳලා සඳයි රාත්‍රියේ නිින්දර ගිහලා ඇත් එක වැහෙනකම් එන සෑම දෙයක්ම සතියෙන් යුක්තව ධාතු මනස්කාරට දානවනම් ඒ පුද්ගලයාගේ ජීවිතේ බ්‍රහ්ම ජීවිතයක් වගේ. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ. තිත්තං කියලා කියන්නේ ඉඳගෙන ඉන්නකොට චරං කියලා කියන්නේ ඇවිදිනකොටත් තිත්තං නිසින්න කියලා තිත්තං කියලා කියන්නේ හිටගෙන ඉන්නවා චරං කියලා කියන්නේ ඇවිදිනවා නිසින්න කියලා ඉඳගෙන ඉන්නවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ. සතපිලා හිටියත් යම්තාක් නිින්ද නැත්නම් ඒ සෑම තැනකම සතිය පිහිටවනවා නම් මේ ධාතු දක ගන්න ගතියට එයා ලක්ෂයක් මැද හිටියක් විවේකීව ඉන්නේ. ඒ මොකද මේක වළක්වන්න පුළුවන් జగතෙක්. Taman ධාතු වශයෙන් බලනවා කියන එක වහන්න වළක්වන්න අවුල් කරන්න පුළුවන් జగතෙක් කොහෙවත් නැහැ. ඒ ධාතු වල ස්වභාවය ඒකයි. ඒක දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට අවිලා කියන්න බෑ මේ හුස්ම ගන්නකොට ඔගේ තියෙන උණුසුම සිතල තුඹට නොදණී ආවා කියලා සාප කරන්න බෑ හැබැයි සාපයක් වෙනවා Taman ඔලොමල නම් තකතිරු නම් බලන්න තුීටපම පේන්නේ නැහැ. නමුත් දන්නවනම් සත්‍යයෙන් කරන්න තියෙන මෙච්චරයි. මොකද්ද මේ කවුරු මොන જાතියෙන් කරුවත් මේක ක්‍රියාත්මක වෙන්නේ වැඩ වෙන්නේ ධාතු හතර වශයෙන් භාව ලක්ෂණ වශයෙන් ස්වභාව ලක්ෂණ වශයෙන් වෙන් එක එක වෙන් කර දැන ගන්නා ගතිය තමයි හිත කියන්නේ මේ නාම රූප දෙක මේ සිද්ධියක දැක ගන්න පුළුවන් නම් ඒ පුල ඒ ඒ සිද්ධිය තුල නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය ගතියක් එනවා කිස් ජීවියක් නැහැ ආත්මයක් නැහැ. ශූන්‍යත්වයක් තියෙන ශූන්‍යත්වය කියන්නේ මේ එළියේ ධාතු අතර වෙනස වගේ මේකට තණ්හාවක් කරනවා නම් මේක මේක විසදව නොදක්ක කම නිසායි. අවිද්‍යාවට හේතුව නොදැනීමයි. එහෙම නැත්නම් වරදව වටහා ගැනීමයි. ඉතින් සරුවචන් වහන්සේ මේක වෙන් කරන හැටි යම් කුණුවෙච්ච පොල් ගෙඩියක් නැත්නම් කුණුවෙච්ච ඇස්වකට වැච්ච ලබු ගෙඩියක් ගිහිලා හතරමං හන්දියත් ඇරියන්න ගැහුවා වගේ කුඩු වෙන්න ගහලා බැලුවොත් ධාතු හතරෙන් වෙන මොනවාක්වත් දැක් ගන්න බැරි නම් ඒ ධාතු හතර වෙන් කරගැනීමේ ශක්තිය හිත ඒ ඒ තන ඒ හා සමානව පැනගෙන බව දැක්කනම් ඒ පුද්ගලයා සතියෙන් වෙන්කරන ධාතු හතර දැකීමෙන් අයින් කරන්න පුළුවන් జగතෙක් ලෝකේ. ඉතින් ඒක ඇති කරගන්නකන් තමයි අපි මේ රිට්‍රීට්ස් වලට එන්නේ ඉඳගෙන වැඩ කරන්නේ, සක්මන් කරමින් කරන්නේ, එදින්දා වැඩවලදී තනි තනියම කරන වැඩ කරලා අන්තිමට අභියෝග කරන්න පුළුවන්. කොයි වෙලාවෙද කාටද පුළුවන් වෙන්නේ මම මට එන අත්දැකීම ධාතු වශයෙන් බලන එක වළක්වන්න. අල්පගිතු මනසට හුණියම් කරලා පුළුවන් දේක වළක්වන්න. එහෙම නැත්නම් ආණ්ඩුවේ විරුද්ධ පක්ෂය කෙනෙක් රජ වෙලා ඉන්නේ කියලා එයාට පුළුවන් ද මාව වළක්වන්න මං මේ මම වැසිකිලි කැසිකිලි කරනකොට මට දැනෙ දැනුව කාටවත් බෑ. මේකෙන් අපි විශාල ස්වාධීනත්වයක් ලබනවා. අපි ගොඩාක් වැඩ වැඩි කියලා තමයි චෝදනා කරන්නේ. නමුත් මේ සෑම වැඩකදීම එක පුංචි වැඩකදී ඒ පුංචි වැඩේ මේ තියෙන ධාතු ලක්ෂණ සහ වෙන්කොට දැනගන්නා ගතිය නම් වූ නාම ධර්ම කියන එක වෙන් කරගත්තා නම් ඊට පස්සේ මේක විවිධ සත්‍යයන් අරසි යොදවන එක. ඔය ජීවකයා වේදකම ඉගෙන ගන්නකොට එයා ඉස්ලාම දිසාපාමුඛ ආචාර්ය ගාවට ගියාට පස්සේ එක වෙලාවකට එක ගහක් අරගන්නවා. පාවට්ට ගහ අරගෙන පංචාංගය විස්තර කරලා දෙනවා. මෙන්න මල, මෙන්න කොලේ, මෙන්න පොත්ත, මෙන්න මුල. මේ එක එකේ ಗುಣ මෙහෙමයි. මේ පාවට්ට ගහ. ඒක බොහෝම වටින බෙහෙත් ගහක්. ඕක පැල කරලා තියාගන්න. ඊට පස්සේ කුප්පමිනිය ගහ අරගන්නවා. ඒකෙත් පංචාංගය විස්තර කරනවා. කරලා කරලා කරලා කරලා බෙහෙත් පැල නෙවෙයි. හැම දෙයකම පංචාංගේ එක එක දෙයක බෙහෙත් ගුණයක් තියෙනවා. ගොඩාක් ගුණ තියෙන ටික තමයි අපි බෙහෙත් වෙන්නේ වවන්නේ. මොකද සෑම ගහකම ඒ වගේ ගුණයක් තියෙනවා. කොච්චර දුරට ඉගෙනවාද කියලා කියනවනම් අන්තිමට විභාගයේ උපාධිය දෙන්න ඉස්සලා දුන්න ඩෙසර්ටේෂන් එක මොකද්ද නැත්නම් ප්‍රොජෙක්ට් එක මොකද්ද කැලේට ගිහලා දවස් 7ක් ඇවිදලා බෙහෙතර ගන්න නැති පැලයක් තියෙනවනේ හොයන්නේ ඉන්නේ දවස් 7ම ඇවිදලා කිව්වා එකක්වත් නැහැ කියන. මුළු දවස් 7ම කැලේ ඇවිදලා වැළුවත් බෙහෙතර ගන්න නැති පැලයක් නැහැ. ඊට පස්සේ තමයි දිසාපාමොක් මෙයාට මේ රාජකීය වෛද්‍ය තත්ත්වය දුන්නේ. ඒ වගේ අපි ඉස්සල්ලාම භාවනා කරන්න කොයි ගුරුවරයද හොඳ, කොයි ඉරියව්වේද හොඳ, කොයි වෙලාවේද හොඳ, කොයි පැත්ත බලාගෙනද හොඳ කියලා ඔක්කොම නැකත් බලන්න. ඒක ලියලා ඒකට විශේෂ කමටහන් ගන්නවා নানা ප්‍රක්‍රමයෙන් පටන් අරගෙන ඔන්න ඉඳගෙන ඉගෙන ගත්තට පස්සේ ගුරුවරයා කියන ඕක විතරක්මයි දැන් හිටගෙනත් කරන්න ඇවිදිමිනුත් කරන්න එදිනදා වැඩ කරන්න ගියාම අන්තිම ගිහිල්ලා ගෙදර වැඩත් කරන ගමනින් කරන්න කියලා බැලුවොත් ඒ යෝගාවචරයා යෝගාවචරෙක් වෙච්ච දවසට එයා ප්‍රශ්න කරයි මම ඉස්සෙල්ල බැලුවේ කොතනදීද ආනාපාන සතිය නැත්නම් සතිය පිහිටවන්න පුළුවන් පහසුම තැන කියලා. දැන් බලන්න තියෙන්නේ කොතනද අපහසු කියලා. කොතනකවත්. ඕනම තැනක ධාතු වශයෙන් දැක ගන්න පුළුවන් නම් ගැටුම අත්දැකීම ස්පර්ශය ඒක දැක ගැනීමේ වෙනස දැක ගැනීමේ හිත අපි කොච්චර ක්‍රියාත්මක කරුවත් හිත සියුම් භාවයට සහ ප්‍රණීත භාවයට පත් වෙන මෙසක හිත වෙහෙසටපත් වෙන්නේ විශේෂයෙන්ම ධාතු මනසිකාට දැම්මොත් වෙහෙසටපත් වෙන්නේ ලොකු සාංචින්න කාලේ කියන්නේ හැම චිත්තක්ෂණයකම සතියෙන් ඉන්නවනම් ඒ හැම චිත්තක්ෂණයකම හිත විස්්‍රාම වෙනවා අධික වැඩක ඉන්නේ ලොකු පරීක්ෂාවක සුපරීක්ෂාවක හිටියට එයා හරීම ස්වභාවික වූ සුවයලවන තත්ත්වකටත්පත් වෙනවා. දකින්න දේ කොච්චර වෙනස් වුණත් කවදාකවත් වෙහෙස කරපත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරෙනවා පරියන්කේ හොඳට සක්මන මේ සමාධිය ඇවිල්ලා එහෙම නැත්නම් මේ සතිය හොඳට පිහිටවලා සමහර වෙලාවකට මේ සම්පූර්ණ ඇඟ පුරාම ඒ කම්පන චංචල සලන ගති, පුච්චන ගති, සැලෙන ගති, අතපය විසිකරන ගති කොච්චර ආවත් ඒවා දිහා හොඳට බලන ඉන්නකොට ජයග්‍රාහී හැඟීමක් මිසක් කාදාකත් වෙහෙලක් එන්නේ. අන්නේ විදිහට යම් දවසක මේ නාම රූප දෙක වෙන් කර ගන්නා දතිය ඇවිල්ලා මේක ඇතුලේ තියෙන හුදු ක්‍රියාවලියක් හේතුඵල සම්බන්ධතාවයක් බාහිර දේවල් වගේ මිස ඇතුළත ගණ්ඩහරයක් නැහැ කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාට ඒ වෙලාවේදී කියන සාමාන්‍ය තාමත් තේරෙන්නේ සංසිද්ධිය මැද හරිය විතරයි. ඒකෙන් තමයි මේ අහුවෙන අහුවෙන කියන ගොරෝසු වෙච්ච දේවල් විතරයි අහුවෙන්නේ. ආසතු ප්‍රසවාසයේ ආස්වාසේ මැද හරිය විතරයි අහුවෙන්නේ. ප්‍රසවාසයේ මැද හරිය විතරයි අහුවෙන්නේ. නමුත් ඒක බලනිනකොට මේක ඒ ආවේ මේ ආස්වාසිය ඇති වුණා වූ මේ හැපෙන ගතිය උණුසුම කොතනින්ද පටන් ගත්තේ කොහෙන්ද මේක මතුනේ කියලා බලන ගතිය දියුණු වෙන හිතේ ස්වභාවික ආවේනික නයිසර්ගික ලක්ෂණයක් කියලා. ඒ නිසා නාම රූප දෙක බලන්න පුරුදු කරගත්ත එකනා ඒ රූප ධර්මයේ එතෙන්ද එnde ඉස්සර වෙලා කොතනින්දලද මෙතෙන්ද ආවේ. නැත්නම් මේකට හේතු උනේ මොකද්ද? ඒක කොයි පදනමකින්ද ආවේ කියලා බලන ගතිය ඒ හිතේ ඊගාව පියවර. ඒක තමයි පච්චේ පරික්ඛා ඥානය කියලා කියන්නේ ප්‍රත්‍යත් සහිතවම මේ හැපෙන ගතිය නැති තැනක ඉඳලා කොහොමද ආවේ? එතකොට තේනවා ඒ අහුවෙන්න පොඩ්ඩකට ඉඳලා ඊට වැඩිය සියුම් මට්ටමක ඉඳලා තමයි ඒ ගොරෝසුට ආවේ. ඒක දැක්ක කතර පස්සේ ඊටත් වැඩිය සියුම් මට්ටමක ඉඳලා තමයි ආවේ කියලා සෑම දෙයකටම මුලට මුලට මුලට මුලට සිදු වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ රූප ධර්ම පැත්තක දාලා හුඳුටෝම කේන්ති කිය වෙලාවක ඒකට සතිය පිහිටවපු මිනිස්සයා දැනගත්තොත් මට කොච්චර කේන්ති කියලා තිබ්බත් සතිය පිහිටවන්න පුළුවන් ශක්තිය නැති කරන්න කේන්තියට බෑ. එසා කේන්ති කොහොමද පරාදයි. සතිය යට කරන්න යාට බෑ 100 100ට නැග්ගත් අද වුණත් දැක දැනගන්න පුළුවන් ගතිය තියෙනවා කියලා මේ සතියට නියම තැන දුන්නොත් අනිත් දවසේ යාට පුළුවන් වෙයි එච්චරම කේන්ති යන්න ඉස්සර වෙලා පාලනයෙන් තොර වෙන්න ඉස්සර වෙලා චිත්තක්ෂණ කලින් කේන්ති අල්ලගන්න. කොහොම බලබලා හිටියොත් තේරෙනවා කේන්ති එනකොටම අල්ලගන්න අල්ලගන්න අල්ලගන්න Tamanට වාසි. එතකොට සතිය එන්නේ එන්නේ එන්නේ ඝන බහල තත්ත්වයටපත් වෙනවා. අන්නේ විදිහට තමයි අපි අර නියපොත්තෙන් කපන්න තියෙන වෙලාවේ කඩන්නේ නැතුව ලොකු වෙන්න දුන්නොත් කපන්න අමාරුයි. අන්නේ ක්‍රමයට යන්නේ ඒක මේ නාම රූප ධර්මෙත් සිද්ධ වෙනවා විශේෂයෙන්ම රූප ධර්ම මේ කොහොමද මේව මතුවලා ඉන්නේ කියලා බලන එක ප්‍රත්‍ය සහිතව සප්පච්චේ පරිග්‍රහ ඥානය කියලා දැනගන්නකොට යෝගාවචරය චිත්තක්ෂණයක මුල සහ මැද කියන දෙක වෙන්වෙන් දැනගන්න හදනකොට එයා තේරුම් අරගන්නවා රූප ධර්මයක් නැති තැනක ඉඳලා තියෙන වැටෙන තැනටපත් වෙන්න හේතු වෙන්නේ තවත් නාම රූප දෙකක්මයි. එහෙම නැතුව මෞංකාර දෙවි කෙනෙක් නෙවෙයි. ඒ නිසා රූප ධර්මයක් පහළ වෙන්න පුළුවන් රූප ධර්මයක් නිසා නැත්නම් රූප ධර්මයක් පහළ වෙන්න පුළුවන් නාම ධර්මයක් නිසා. ඒ වගේම නාම ධර්මයක් පහළ වෙන්න පුළුවන් රූප ධර්මයක් නිසා නාම ධර්මයක් පහළ වෙන්න පුළුවන් නාම ධර්මයක් නිසා. ඒ නිසා හොඳට ඇති වෙන හේතු බැලුවොත් හේතුවත් නාම රූපමයි. හැබැයි අර එක සංසිද්ධියක නාම රූප කියලා දෙකර කරලා බලපෙ හිත දැන් හතරට කරලා බලන්න පටන් ගන්නවා. රූපේ සහ රූපේ හේතුව නාමේ සහ නාමේ හේතුව කියලා. අන්න එදාට තේරෙන පටන් ගන්නවා මේ ෆස්ට් කෝස් කියලා අපි නිතරම හොයන කොහෙන්ද මේක මේ ජීවය පටන් ගත්තේ කියලා. එහෙම නැත්නම් ලෝකේ පටන් ගත්තේ කියලා. එතකොට තේරෙන පටන් ගන්නවා මේක හේතු ධර්ම ඵල ධර්ම සංසිද්ධියක් මිස මුල් හේතුව හොයන්න පුළුවන් එකක් නෙමෙයි. නැත්නම් අපේ මේ ජීවාත්මය මිස ජීවාත්මයක් නැතුව විතරක් නෙමෙයි පරමාත්ම වූ මෞංකාර දෙවි කෙනෙකුත් නැහැ. ඒක දැන් තියෙනවයි කියලා හිතෙන්නේ මේක හොඳට බලපු නැති නිසා. ඉස්සල්ලාම සංසිද්ධියකත්තා වූ හතර මහා ධාතුන් සහ හිත කියන දෙක වෙන් කරගත්තට පස්සේ ඒ හිත එතනින් නතර වෙන්නේ නැතුව මේ හතර මහා ධාතුන් කොයි කොනක ඉඳලා ආවේ කියලා බලන්න ආරම්භක ස්ථානේ බලන්න පටන් අරගත්තොත් ඒක සාර්ථකත්වය කියලා කියන්නේ මේ කිසිම දෙයක් පටන් ගන්න කිසිම ආත්මයක අවශ්‍යතාවයක් නැහැ. නහුංකාර දෙවි කෙනෙක්ගේ අවශ්‍යතාවයක් නැහැ. මූල හේතුවක් නැහැ. තියෙන්නේ හේතුඵල ධර්ම කියලා මෙතන තමයි ඇත්තටම ඔය සියලු පටිච්චසමුප්පාද ධර්ම හේතුඵල ධර්ම සේරම මුළු බුද්ධ ආගමේ තියෙන ගැඹුරම කොටස සංග්‍රහ වෙන්නේ ওই නාම රූප පරිච්ඡේද ඥානය කියන දේවල් වෙන්කොට දැනගන්නා ගතිය නම් වූ නාමයත් එව්වා ඒ හිත නාම කුප්පන නාම වලට ඒ වේදනා ලබා දෙන චංචල කම්පන ගති නම් වූ වැනි වූ රූපත් කියන දෙක වෙන් කරගත්තා නම් ඒ හිත සම්පූර්ණ බුද්ධ ආගමේ තියෙන ඉතාම ගැඹුරු තේරුම් ගන්නට සූදානම් තත්වයකට එනවා. ඒ දේවල් වලින් මූල ධර්ම සහිත ඇතුව හෝ නැතුව හෝ යම් දවසක තේරුම් ගත්තොත් මේ වර්තමානයේ පේන පිටකොන්දේ ගොරෝසු ඇති උන මැද චිත්තක්ෂණ විතරක් මේක හට ගන්නා තැනත් නාම රූප පමණයි තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් ජීවාත්මය විතරක් නෙමෙයි පරමාත්මයක් නැති බව තේරුම් ගන්න නිසා මේ යෝග අවචරයෙන් ඉදිරියට පිට සතෙක් බැලුවත් පිට පණ නැති දෙයක් බැලුවත් Tamange අතක් හෙල්ලෙන එක බැලුවත් එහෙම නැත්නම් හිතලා කරන දෙයක් බැලුවත් දකින්නේම මේක මෙන්න මේ தത്വයේ ඉඳලා මෙන්න මේ தത്വෙට පෙරළුවා. මේක මෙතන ඉඳලා මෙතෙන් ආවා. එතකොට දැන් තියෙන தത്വයේ ඉඳලා ආපස්සට වැඩ කරන්න පුළුවන් ශක්තියක් යෝගාවචරයට එනවා. දැන් කපු මොනත මෙහෙමනම් ඕක ඊට චිත්තක්ෂණ ඉස්සලා එතන ඉඳලා තමයි මෙතෙන් ආ. ඊට චිත්තක්ෂණලා මෙහෙමයි කියලා සමහර විටක මේ ඥානයේ දිනුනෙච්චාම තමයි අපි පෙරවිසු කඳ පිළිවෙත දන්නා වූ පුබ්බේ නිවාසානුස්සති ඥානයට යන්නේ වෙන මොන්නම දෙයක්වත් නැහැ. මේ දේ මේ චිත්තක්ෂණයට ඉස්සලා තිබුණු தත්ත්වය බලන්න තරම් ඉවසනවා මිස බාහිර කල්පනාවට යන්නේ එහෙම නැත්නම් මෙතන මේක මෙහෙම වුණාට තව තැනකත් මෙහෙමමයි වෙන්නේ කියලා. මේ චිත්තක්ෂණේ යම් තැනක වෙන තැනක සිදුවෙන දේ පිළිබඳවත් ණය ක්‍රමයට තේරුම් ගැනීමේ ශක්තියක් එනවා මේකේ නැවුම්කාර දෙවි කෙනෙකුගේ විල් එකක් එහෙම නැත්නම් චේතනාවක් එහෙම නැත්නම් යාගේ දෙයක් මෙතන ක්‍රියාත්මක වෙන හේතුඵල නම් මෙතනත් හේතුඵලමයි අතනත් හේතුඵලමයි මේකමයි අතනත් වෙයි එතකොට මේ චුතුපපාත ඥානය කියනා වූ මේ චිත්තක්ෂණයේ ඇතිවීමෙන් පවතින තේනා වූ සත්ත්වකන්ද සත්ත්වස්කන්ධ හෝ වස්තු ඇතිවෙන පවතින තියෙන හැටි පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ සාමාන්‍ය විපස්සනා යෝගාවචරින් කියනවා මෙවුවා පිළිබඳව එලවන්න යන්න එපා. එලෙව්වොත් වෙන්නේ වර්තමාන චිත්තක්ෂණේ පයින්. එසා මේ හිත වර්තමානයේ යත්තා වූ පටවියාපෝ තේජෝ කියන දේවල් වෙන්කර දැන ගැනීම සඳහා සියුම්ම තීක්ෂණව නාම ධර්මයේ මෙහෙවන්න පුරුදු කෙරුවොත් ඊතුරු දේවල් චිත්ත නියාමයක් අනුව තමයි යන්න පටන් ගන්නේ. ඒක සඳහා කල යුත්තේ එකයි අර ඉස්තරං තියාගත්ත අරමුණම නැවත නැවත නැවත නැවත දිගින් දිගට දිගින් දිගට බලනකොට අන්තිම තැනකට එනවා කලාප වශයෙන් නිකන් ගොරෝසු වශයෙන් ඕනම දෙයක් පටන් ගන්න ක්‍රමයේ නෙවෙයි ඒක වෙනස් වෙන සුළු ගතියකටපත් වෙලා ඒක නැති වෙලා යන එක තමයි මේ ලෝකේ පුරාම තියෙන සනාතන ධර්ම නැත්නම් නিত্য වූ දේ තමයි ලෝකේ අනිත්‍ය බව අනිත්‍ය බව නিত্যයි වෙනස් වෙන බව නිට්ටයයි ලෝකේ. ඉන් මෙපිට ගන්න මොනම දෙයක්වත් නිට්ටිය නැහැ. අන්න එතෙන් ගියාට පස්සේ යෝගාවචරය දෙයක් මාරු වුණා කියලා, දිරලා ගියයි කියලා, ලෙඩ වුණායි කියලා, වයසට ගියයි කියලා, මැරුණායි කියලා ඉසాత බැඳගෙන අඬලා වැඩක් නැහැ. දේවල් අනිත්‍ය බව. තේරුම් ගත්තොත් ඒ කෙනාට තේරෙන එකම ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන සරල සමීකරණ තමයි යමක් වෙනස් වෙන සුළු නම් ඒක දුකයි. සැප වුණත් දුක වුණත් යමක් වෙනස් වෙන සුළු නම් දුකයි වෙනස් නොවි තියෙන එකම ධර්මතාවය තමයි අනිත්‍යතාවය. ඒක නම් වෙනස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පහළ වුණත් නැතත් අනිත්‍යතාවය නම් අනිත්‍යතාවයයි. අපි නිවන් දැක්කත් නැතත් අනිත්‍යතාවය නම් අනිත්‍යතාවයයි. අපි ජීවත් වෙන්න මේ ලෝකෙට එන්නේ ඉස්සෙල්ලත් අනිත්‍යතාවය නම් නිත්‍ය වශයෙන්ම අනිත්‍යපත්‍ය තිබුණා. දැන් අපි භාවනා කරනවත් අනිත්‍යතාවය නිට්ටියව පවතිනවා. අපි ජීවත් වුණත් මැරුණත් නිවන් දැක්කත් නැතත් අනිත්‍යතාවය වෙනසක් වෙන්නේ නැහැ. ඕක අල්ලාගෙන මේ මගේ ටික වෙනස් වුණා පිට බාහිර දේ වෙනස් වුණාට කමක් නැහැ කියලා මේක අල්ලන බදාන අඬන ගතිය තමයි මෝහය වෙන්නේ. එහෙම නැත්නම් ඒක තුල තමයි අපි මේ ආත්මය තැම්පත් කරන්න හදාන්නේ. ජීවය තැම්පත් කරන්න හදාන්නේ. සත්වයක් වෙන්න හදාන්නේ. අරයට වැඩිය මම ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වඩාන්නේ. අරයට ඉක්මන් වෙන්න හදාන්නේ. මෙන්න මේ ගතිය ධාතු ස්වභාව දිහා බැලින්නේ ධාතු කියනකොට මෙතන අදහස් කරන්නේ මේ හතර මහා ධාතුන් නැත්නම් රූප ධර්ම නාම ධර්ම පිළිබඳව කොට විස්තරයක් කියන්න තියෙනවා නමුත් මේ ප්‍රමාණයෙන් දැනගන්න නාම ධර්ම කියන්නේ දෙකක් දේවල් ගොඩක් වෙන්කොට හඳුනා ගන්න ගතිය. මෙන්න මේක සක්‍රිය කරගෙන කරගෙන කරගෙන යනකොට හොඳට තේරෙන පටන් අරගන්නවා මේ තක තීරුකමයි මයි ළඟ ඉස්ලාහ ඉඳගෙන භාවනා කරන එකනක් කරන්නේ. යම් තාකල් සිද්ධිය හොඳ සංසිද්ධිය හොඳට දැක්ක නැති තාක්කල් ඒ මෝඩකම තුල ආත්මයට ඉදෙනවා. මගේ කියාගන්න ඉඩක් එනවා. ජීවේ කියන්න ඉඩක් එනවා. ඒක කරගන්න බැරි වෙනකොට කියනවා මේක මහාත්මයේ නැත්තම් පරමාත්මයේ කටයුත්තක් ඒකනම් අපිට අල්ලන්න බෑ ඒකනම් මරණයන් මත්තේ කියලා ඒක දෙයයන් ආශ්‍රය බාර යම් දවසක දැක්කා නම් ඇති ඇති මොකල මුලමදාග කවදාකවත් දෙවන්නේ ගැන විශ්වාස කරන්නේ නැහැ. කවදාකවත් දෙවන්නේ චිත්තක්ෂණයක් අදහන්නේ නැහැ. කවදාකවත් තමෙන් පිට තමන්ගෙන් පිට වෙන කෙනෙක්ගෙන් තමන්ට සාන්තියක් සරණක් වෙයි කියලා හිතන්නේ ඒ නිසා දැනුමමයි අපේ සාන්තිය වෙන්නේ දැනුමමයි අපේ මේ ආරක්ෂාව වෙන්නේ ඉතින් ඒක පැත්තක දැනුම කියලා කියන්නේ මම මෙතන අදහස් කරන වර්තමාන මොහොතට එළඹ සිටීමයි ඉන් පිට දේවල් කල්පනා කරන්න කරන්න වෙන්නේ මොකද අරමුණෙන් පිටපයින්නවා චිත්තක්ෂණය පනිනවා තමන්ගෙන් පිට තැනකට හිත යනවා මෙතන ඉඳගෙන වෙන තැනකට කල්පනා කරනවා මේකට අපි කියනවා පමාව කියලා. අප්‍රමාදී කියලා කියන්නේ එන එන දේ ඉදිරිපත් වෙන සෑම දෙයකම මේ තියෙන බාහිරේ පටවි ධාතු ආපෝ ධාතු නිරීක්ෂණය කරන්න ASCII මේ තුර තියෙන දේවල් වෙන් කරලා හඳුව ගන්න පටන් අරගත්තොත් ඒ උතුම ප්‍රහෙලිකා විසඳීමක් ජිග්සෝ පසල් එකක් වගේ නැත්නම් විනෝදාංශයක් බාටපත් වෙනවා ඒ දේ යම්ම වෙලාවක මරණයක් දැකලා හෝ උපත්තියක් දැකලා හෝ සතුටක් දැකලා හෝ කනකාටුවක් දැකලා හෝ ධාතු වශයෙන් දැකපු ගමන් ඒ මුළු අත්දැකීමම ගංගානංගගේ වැලියට ඒක තියෙන හුදු වැලියටයක් වඩටපත් වෙනවා. ඒක වැලියටයක් අනික් වැලියට වැඩි ලොක්කක් නැහැ. අනිත් ගංගානංගගේ වැලි තලාවක වැලියට ගහන කෙලවරකුත් නැහැ. ඒ ඕනම දෙයක අවසානයේ තියෙන්නේ මෙන්න මේ විදිහට දේවල් වෙන් කර දකින්න ගත්තට පස්සේ පුංචි පුංචි කොටසට යන්න යන්න දකින්න අත්දැකීමේ ආස්වාසකත් ආස්වාස 10ක් 15ක් 20ක් 30ක් ලක්ෂයක් දෙකක් තියෙන මට්ටමන දකින්නකොට පියවරක් එසවීමක් පාසා වම දකුණ විතරක් නෙමෙයි එසවීම දකුණ තැබීම කියලා දෙකට කඩත හැකි එසවීම යැවීම තැබීම කියලා දෙකට කඩත හැකි ඔසවන්න හිතෙනවා ඔසවනවා කියලා හයට කඩන්න පුළුවන් කඩලා කඩලා බලන්න බලන්න මේක පුදුම විදිහට වෙනස් වෙන සුළු ගතිය එකට එක ඒකාකාර නොපවතින ගතිය දැකගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා ජීවත් වෙන පරමාණුවකත් ජීවත් වෙන ශරීරයක තියෙන පරමාණුවකත් අජීවී වස්තුවක තියෙන පරමාණුවකත් කිසිසේත්ම වෙනසක් නැහැ. මොනම විදියෙන්වත් වෙනසක් නැහැ. ඒ වගේම තමන්ගේ මේ ශරීරයේ මගේ කියා ගන්නා ජීවිතය තුළ තියෙන ආපෝ තේජෝ වායෝ පටවි අපි භෞතික විද්‍යානුකූල පරමා පරමාණුවක් ගත්තොත් ඒක ওই බාහිරයේ තියෙන පරමාණුවකත් කිසිම වෙනසක් නැත්තේ. අන්න ඒ වගේ මොන්නම වෙනසක් අතර සමානාත්ම තියෙන තේක මම වෙනස් මගේ වෙනස් මගේ රුචිකත්වය වෙනස් මගේ පෞරුෂත්වය වෙනස් කියලා කියා ගන්නාකමට තමයි පු탁ජනය කියලා කියන්නේ. යම් දවසක මේ අතර සමානාත්මතාවයේ දකින්න දකින්න ආර්යත්වයටපත් වෙනවා. එකිනෙකා පරයායාම අඩු වෙනවා, ඊර්ෂ්‍යා ක්‍රෝධ කිරිලා අඩු වෙනවා. ඒ වගේ වෙනස්කමක් වුණොත් ඒක ධාතු ගුණ වශයෙන්, ස්වභාව වශයෙන් තේරුම් ගන්න ශක්තියට ආපුවාම ඒකෙන් ටෙන්ෂන් එකක් ගන්නෑ. ඒකෙන් මේ මම මේක විසඳිය යුතුයි මේක මට කරපු ඉඟියක් මට කරපු පණිවිඩයක් කියන එක නැති වෙනවා. ඒක දිහා නිකන් පොඩි දරුවෙක් අහිංසකව ඒක දිහා බලා ඉන්නවා මේ වෙලාව උණුසුමයි ඔව්. මේ වෙලාව සීතලයි ඔව්. මේක හොඳයි ඔව්. මේක නරකයි ඔව්. එච්චරයි. අයින් එහාට මේක හොඳ වැඩි කරගන්න ඕන නරක අඩු කරගන්න ඕනේ. ඒ සේරම එන්නේ මේ සංසිද්ධිය හරියට නොදැකීම නිසා. ඒ නිසා විපස්සනා වෙදි කරන්නේ කවදාකවත් දැකවු නැති ක්‍රමයට පස්සනාවක් කරනවා. විශේෂ වූ පස්සනාවක් කියනවා මට හිතන වෙලාවක් කියන්ද මේක විසම වූ පස්සනාවක් කියලා. අපි මෙතෙක් කල් දැක්කේ මෙවුවා කන්‍යාංගක මේ දිනු කර ගන්නට ලොකු කර ගන්න බඩ වඩා ගන්න විදියට. දැන් බලන්නේ උද්දු විද්‍යාත්මකව ඇති දේ ඇත හැටියට බලනකොට මේක තුල බලන්නා හෝ බලන දේ මොනවාවත් වෙනස්කමක් නැතුව නිකම් බාහිරයේ දෙයක් හොයන විද්‍යාත්මක තත්ත්ව වගේ වැටෙනකොට තමන්ගේම දේ මේක හුදු විනෝදාංශයක් වඩපත් වෙනවා. ඒ වුණා තාම කියනවා මේ නාම රූප පරිච්ඡේඥාට ආවට පච්චේපරිකා ඥානය කියන හේතුඵල ධර්මාති කියන ගැඹුරු ධර්ම අවබෝධ කරන මට ප්‍රාවට ඉන්හිහාට දින සම්මසර ඥාන කියන ඕනම දෙයක ඕනම සංසිද්ධියක ඇතිවීම නැතිවීම පැවතීම නැතිවීම දකින්න මට්ටමට ආවත් තාම භාවනා සිද්ධ වෙන්නේ බොහොම ගොරෝසු මත විට තත්වයක නිසා විපස්සනා පටන් ගන්න නැහැ කියන්නේ. විපස්සනා පටන් අරගන්නේ හිත නෙත යොම යොමන යොමන ඕනම දෙයක චිත්තක්ෂණයක්වත් ස්පාසු නැතුව සීඝ්‍රයෙන් වෙනස් වෙන සම්දර්ශනය දක්වන්න පුළුවන් උද්‍යප්පේ ඥාන මට්ටමට ගියාට පස්සේ නම් කියන්න පුළුවන් මේ ඥාන තුන ගත කරගෙන අන්න අපි යට ගෙවදිනවා කිය. එලිපස්ස පැන්නයි කිය. ඒ නිසා හැමදාම ආරම්භයේදී අපි කරන්නේ මේ විපස්සනාට සුදුසු වාතාවරණය සකස් කරනවා. විපස්සනාට ආවට පස්සේ අර වහලා එකතන ගේටුව මේ මැසිපොදිය උපාරට ඇවිස්සුනා වගේ හැම තැනම විහිදෙන පටන් ගන්නවා. විහිදෙන පටන් ගන්නතර මොකද මේ මේ මැසිපොදිය නන්නත්තර වෙන්නේ. අනිත්‍යටි ඇවිස්සුනාට සීමාවක් තුල කරගෙන පටන් ගන්නවා. අන්න එතෙන් ගියාරපස් තමයි විපස්සනා පටන් ගන්න. ඒක ඉතින් ඊට පස්සේ ගොඩක් වෘද්ධි කරගෙන යනවා. මම හැමදාම වාඩි වෙච්චාම බලන්න ඕනේ අන්නේවැනි විපස්සනාවක්. අන්නේ වගේ සම්පූර්ණ ඊ타මත්ව පුංචි දෙයක් ඊ타මත්ව මේ බලාදික අන්විච්ඡයකට දාලා බැලුවා වගේ සම්පූර්ණ සිද්ධිය ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන විස්තර දැනුමක් ලබන තාක්කල් අපි තල්ලුවක් දෙන්න ඕන භාවනාව. මේක අවශ්‍යයි. ඊට පස්සේ තල්ලුවක් ඕනේ. ඊට පස්සේ හිත තේරුම් ගන්න. ඒ හැමදාම ආධුනිකයෙක් විදිහට බලන්න ඕනේ. ඒ වගේම Tamanගේ ආස්වාද ප්‍රසආදී හෝ වම දකුණු හෝ එදින්දා වැඩ අනුන් බලන්නාසේ විද්‍යාන විද්‍යාඥයෙක් විද්‍යාගාරයට ගිහිල්ලා ඒ දේ දිහා විශේෂ වශයෙන් බලනවා වගේ. එහෙම නැත්නම් ශල්‍යකාරයක ඉන්න ශල්‍ය වෛද්‍යවරයෙක් ඒ ලෙඩාගේ ශරීරය වේදනාව හඳුනා නොගෙන වේදනාවත් එක්ක දුරස්ත භාවයකින් වැඩ කරන්නේ වේදනාව හඳුනාගත්තොත් දොස්තර මහත්තයා ආවේගගත වෙනවා. එතන දොස්තර මහත්තයාගේ වෘත්තීයමේ දක්ෂකමක් තියෙනවා සුදුසුකමක් වේදනාව ලෙඩාගේ වේදනාවත් එක්ක කේන්ද්‍රී ගන්න යන්න එපා. අනිත් වගේ තමන්ගේ අඟ කේන්ද්‍රී ගාද්දී ඒ ලෙඩාගේ පැත්තේ දොස්තරගේ පැත්තෙන් අපේ දිහා බලන්න පුළුවන් නම් දැන් හරිම අමාරුයි ආ මේක තමයි වේදනාව මේ තමයි දරා ගන්න බැරි වේදනාව මේක තමයි දරා ගන්න පුළුවන් වේදනාව කියලා වේදනාවේ දුරස්ත බැල්මක් කලන්න පුළුවන් වුණොත් මේ පුදුමාකාර වෙනසක් ඇති කරනවා ඒක නිසා අපේ ඒ අර විෂම දර්ශනය නිසා විෂම දර්ශනය කියන වචනේ සාමාන්‍ය පොතේ පාවිච්චි වෙන්නේ පොතේ පාවිච්චි වෙන්නේ විශේෂ දර්ශනය කියලා නොදකපු බැල්මකින් අපි බලන්න පටන් ගත්තාම ඒක ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් පැවිදි වුණත් නැති වුණත් අරණ්‍ය වුණත් කොහේ හිටියත් ගන්න පුළුවන්. ඒ සඳහා හැබැයි එකම ක්‍රමයේ තියෙන පටන් ගන්නකොට කොහේ ඉඳලා පටන් ගත්තත් ආධුනිකයෝ කසෙන් පටන් ගන්න පටන් ගන්න මේක අර හොඳ සක්‍රිය මට්ටමට එනකන් නැත්නම් හොඳම අන්වීක්ෂයකට දාලා හොඳට ફોකස් වෙලා ඒකේ තියෙන හොඳ විස්තර දකින්නකන් තල්ලු කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ කරගෙන යන්න පටන් ගන්නවා. මෙවැනි දර්ශනයක් එනතම මෙවැනි අතුලත බැලීමක් කිඳා බැලීමක් නිමක්න වීමක් මේ ලෝකයේ ධාතු වශයෙන් කඩා ගන්න නැතුව කවදාකවත් කරන්න බෑ. මෙතන සමතේදී මෙහිම දර්ශනයක් නෑ විපස්සනාදී විතරයි මේ ආරාධනාව තියෙන්නේ. සමතේදී බලන්නේ දේවල් සම්මුති වශයෙන්. හුස්ම රැල්ල වශයෙන් විතරයි බලන්නේ හුස්ම රැල්ල වැඳි විදීම ඕ හැපෙන තැන වෙන වෙනස්කම් සමතේට නෑ. හුස්ම රැල්ල විතරයි ඒකේ බෑ ওই දර්ශනය බලන්න. බුදු ගුණ ওই විදිහට ලොක් කරලා බලන්න බෑ. මෛත්‍රී භාවනාව සත්ව සංකල්පේ ලොක් කරලා බලන්න බෑ. ඒක සංකල්ප. මේක අත්දැකිය හැකි එකක්. ඒ අත්දකින්න දේ පටන් ගන්නකොට ඈතින්දලා බැලුවට එන්නේ එන්නේ එන්නේ ලං කර කර බලලා සම්පූර්ණ බලන්නා සහ බලන දේ අතර කලබම එකිනෙකට නිමග්න වීමක් වෙනකන් විපස්සනා පටන් ගන්නවා. එහෙම වුණාට පස්සේ ඉබේම ඒ ගමන ගෙනියන්න පටන් ගන්නවා. ඒක නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ தത്വෙට යම් කිසි කෙනෙක් ගියාට පස්සේ ඒ පුද්ගලයාට ඒ සංසාරේ කවදාකවත් මේ නොසිතු නොවිරු ආකාරයට මේ ශරීරය කියලා කියන්නේ පුදුමාකාර පරිශනාගාරයක් බවත් කවුරු හරි මේකට ගහනවා නම් ගහපන් මේ ශරීරේ තියෙන නිසා නම කුටි වදින්නේ බනිනවා නම් බැනපන් මේ කන තියෙන නිසා නේ බැනුම් අහන්නේ කියලා ඒ සෑම දෙයකම ප්‍රතික්‍රියා කරන ගතිය මිස ප්‍රතික්‍රියා කරන ගතිය හැර ඒක ක්‍රියාත්මක වෙන හැටි කණින් නෙමෙයි අහන්නේ. මම නෙමෙයි ළඟන අහන්නේ. ශරීරයේ තියෙන නිසානේ අහ කන ගල් මට වදින්නේ කියලා මේ ශරීරය බලන්නේ මාමුතු තාලයකට. එතකොට මේක විද්‍යා දක්ෂ විද්‍යාඥයෙකුට අහුවෙච්ච හොඳ අංග සම්පූර්ණ විද්‍යාගාරයක් වඩපත් වෙනවා. මේක තමයි ශරීරය පාවිච්චි කරනවා කියන්නේ. මේ විතරක් නෙමෙයි මේක තමයි සාසනය පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි අපි එහෙම සාසනය පාවිච්චි කරන එක තමයි සාසනය කරන තියෙන ලොකුම සේවය. ඒ වගේම තමයි අපේ මේ ශරීරයේ එවැනි ධාතු මනසකාර වශයෙන් කඩාන ඇතුළට අනේක තමයි මනුස්සාත්ම භාවයක් මනුස්ස ශරීරයක් ලැබීමේ ලබන බුල උස්සස්ම සීවි. ඉන් මේ පිට මේක අලංකාරය පිණිස රාග පිණිස ද්වේෂ පිණිස මෝහ පිණිස මුල්‍ය මොන දැනුමක්වත් ඕනේ නැහැ. ඔය කොයි දැනුමත් තුට්ටුවට බහිනවා මේකට ගියාට පස්සේ. අපි හිතනවා ඒ දැනුම තමයි ලොකු. ඒක තමයි අපිට මේ මහාන් තත්ත්වකම දෙන්නේ කියලා මහාන් තත්ත්වකම මේක අපිට දීර්ඝ සංසාරයකට වාසනාව ලබා දෙනවා. මේ දැනුම එහෙම නෙවෙයි ඇතුළට යන්න යන්න යන්න මේ නොදැනුවත්කම නිසායි බදාගන්නේ දැනගත්තොත් අත්හැරීම සිදු වෙනවා. ඒ දැන ගැනීමට නම් එකම දෙයක් අරන දිකට බලන්න ඕනේ. බලනකොට රූප කොටහස මේ හතර පමණමයි ඉන් ඉහළ දෙයක් නැති බවත් මේ හතර මොන්න ක්‍රමයකට දහංගට දැම්මත් වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තිය මගේ හිතට තියෙනවා කියන එක දැනගත්තට පස්සේ ඒ පුද්ගලයාට සංසිද්ධියක නාම රූප වෙන් කරගන්න නැතුව ඉන්න බැරුව යනවා. දකින්න දකින්න දේ වෙන් දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ උදෙත් රැත් හිටගෙනත් ඉඳගෙනත් කොතනදීත් භාවනා කරන්න පුළුවන් ශක්තියක් එනවා. අන්න එවැනි සම්මියා දෘෂ්ටියක් ඇති කරගත්තොත් අපිට තේරෙයි අනේ බුද්ධෝත්පාද කාලයක ඉපදින එකේ තියෙන වටිනාකම. අනේ අපිට මනුස්සාත්ම භාවයක් ලැබිච්ච එකේ වටිනාකම. අනේ අපිට මේ කාටවත් වගේ මේ බොහෝ කෙනෙකුට හම්බෙන විදිහට නැතුව මේ දිය ඇහ කන දිව නාසය කය මන කියන මේ කොටස් අංග පුලාවක් සහිතව හම්බුණා පොඩි දෙයක් නෙවෙයි. අනේ මේ අපිට මේ හම්බෙච්ච ධර්මයේ තියෙන වටිනාකම. අනේ මේ පැවිද්දක තියෙන වටිනාකම. අනේ කල්යාණ මිත්‍ර වටිනාකම කියලා අපිට පිරිච්ච ගතියක් තමයි තියෙන්නේ. ඒකට කියනවා සාසන සම්පත්තිය. ඉතින් මේ දර්ශනේ නැත්තම් අපි ඉන්නේ බොහොමත්ම අඩු හිගතාවන යටතේ නිට්ටරෝම බලාපොරොත්තු සහිතව ඉතිං ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන මේක ගැට ගහගන්න. ඒ නිසා අපිට මේ වටිනා බුද්ධ ශාසනය, මේ වටිනා මනුස්සාත්ම භාවයේ, මේ ලැබුණා වූ අංගපදක සහිත මේ ශරීරයේ, මේ ධර්මයේ, මේ කල්යාණ මිත්‍ර සේවනයේ, මේ ලෝකේ පවතින පැවිදි උපරිම ප්‍රයෝජන අරගෙන එකම චිත්තක්ෂණයක්වත් අහක නොදා ඇති තාක් දුරට ධාතු මනසිකාරයේ පවත්තන්ට අදාළ වෙන්නා වූ මේ සතිය ඉස්සරහින් තියාගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැවත කරනවා.